ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම යෝගාවචර භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මේ තාකල් ක්‍රමයෙන් පවත්වාගෙන එන මේ ධර්ම දේශනා මාලාවේ විපස්සනාව වදන නැත්නම් විපස්සනා සම්මාදිට්ඨිය හඳුනා ගන්න නැත්නම් මාර්ග සම්මාදිට්ඨිය හඳුනා ගන්න යෝගාවචර පිරිසකට එදිනෙදා තමන් අත්දකින්නා වූ කටයුතු කාරණා අනුවත් බුද්ධ දේශනාවේ පොතේ සඳහන් කරුණු අනුවත් යන දෙපාර්ශවෙම සංසන්දනය කරමින් අරමුණක් මෙනෙහි කරන ආකාරය අරමුණ මෙනෙහි කිරීමේදී මෙනෙහි කරන හිතත් අරමුණත් වෙන් වෙන්ව නාම වශයෙන් රූප වශයෙන් දැනගැනීම ඊට පසුව ඒ නාම ධර්ම සහ රූප ධර්මයන් අතර ඇත්තා වූ සම්බන්ධතාවයන් හේතු ධර්ම ඵල ධර්ම වශයෙන් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය කියලා මේ තාක් දුරට අපි විස්තරයක් ඉදිරිපත් කරගන්න යෙදුනා. අවසාන ධර්ම දේශනාවේදී මේ හේතුඵල සම්බන්ධතාවයේ රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වීම කියන අපි හතර වෙනුවට අවසාන වෙනුවට ඉදිරිපත් කරගත් සම්බන්ධතාවයක් විග්‍රහ කරත් ඒ වාගේම සක්මන් කිරීමේ ඇත්තා වූ ආනිසංස එහි ඇත්තා වූ විශේෂ ලාභ සාකච්ඡා කරන්නට යෙදුණා. අද මාත්‍රිකා වශයෙන් එදා අපි යෝජනා කරගත්තේ කිලේශ වට කන්න වට විපාක වට වශයෙන් මේ සංසාරයේ නොසිඳී හතෝරක් නැතුව දිගට කරකැවෙන මේ විසම චක්‍රය තේරුම් අර ගැනීම සඳහායි මේ කිලේශ වටය නිසා කම්ම වටයට සුදු දෙන හැටි ඒ අනුව කම්ම වටය දිගට කරකැවෙන හැටි කම්ම වටයේ අනුව ඒකාන්තයෙන්ම අනිවාර්යයෙන්ම විපාක ලැබීමක් කියන මේ පුරුක් සම්බන්ධ වීමෙන් අපි අනිවාර්යයෙන්ම සංසාරයට බැඳෙන හැටි කියන කාරණාවයි මේ පැත්තෙන් සඳහන් වෙන්නේ. නමුත් මේ යෝගාවචර පිරිසකට දේශනා කරන ධර්මයක් නිසා මේක මේ විදිහටත් කියන්න පුළුවන්. ඒ කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සඳහන් කරන සම්මාදිට්ඨිය ප්‍රධාන කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනෙක් යෝගාවචරයෙන් පිළිපන්න පුද්ගලයෙක් මේ වත් තුන සිඳින හැටින් යම් කිසි කෙනෙක් එවැනි ආකාරයකට සම්මාදිට්ඨිය වඩන්නේ නැත්නම් සම්මාදිට්ඨිය ප්‍රධාන කරගෙන ඇත්තා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නේ නැත්නම් වඩන්නේ නැත්නම් ඒ පුද්ගලයා කැමැති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් මේ වට තුන දිගටම කරකැවෙන ආකාරයක් කියන දෙකයි මේ ධර්ම දේශනාවේදී සංසන්දනාත්මකව පොතේ දැනුමයි අත්දැකීමයි සම්බන්ධ කරගෙන ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ කියන කිලේශ වටය, කම්ම වටය, විපාක වටය කියනා වූ මේ වට තුන වටවලල්ලේ යෑම් තුනක් පිළිබඳව දැන් මේ කියවෙන්න යෙදුනා. මේ එක එකක් අපි වෙන් වෙන්ව තේරුම් ගැනීමෙන් මේ අසීමිතව අඛණ්ඩව අතෝරක් නැතිව කැරකෙන ආකාරය තේරුම් අරගන්න උත්සාහ කරමු. කිලේශ වාත්‍ය කියලා කියනකොට පොත්පත්වල එයි අංග තුනක් නැත්නම් කොටස් තුනක් පෙන්නනවා. අවිද්‍යාව කියලා එක කිලේශයක් අපි සිංහලට ගන්නවා සංස්කෘත වචනේ ක්ලේශය කියලා මේ කෙලස් කියලා ගන්නවා පාලියෙන් කිලේශ කියලා කියනවා. එතකොට අවිද්‍යාව එක කෙලෙසයක් විදිහට කෙලස් වත්තේට උදව් කරනවා. ඒ අවිද්‍යාව නිසා තෘෂ්ණාව, තණ්හාව, ආසාව පහළ වීම දෙවැනි සාධකයයි. දෙවැනි ආධාරකාරයයි. තුන්වෙනි වශයෙන් උපාදානයේ කියා ගන්නා වූ දැඩිව ගැනීම, දැඩි ලෙස ගැනීම කියන උපාදානීය අවිද්‍යාව, තණ්හාව, උපාදානයේ කියලා මේ කෙලස් වට විස්තර කරගන්න භාවනාවට නංවා ගන්නට ක්‍රම තුනකට කැලි තුනකට කඩලා පෙන්නනවා. ඒ කියන්නේ කෙලස් වටේ අණු කොටස් තුනක්. මේ නිසා කම්ම වටය කර්ම රැස් කිරීම සිද්ධ වෙනවා. කායිකව, වාචසිකව, මානසිකව කර්ම රැස් කිරීම සිද්ධ වෙනවා. මේ කර්ම යම්තාක් රැස් වෙනවනම් කර්මය සහ කර්මඵලය කියන න්‍යාය ධර්මයේ අනුව විපාක ලැබෙනවා. ඒ නිසා කෙලස් වටය නොසිඳී පවතින තාක්කල් ඒ సంతානේ කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන තාක්කල් විපාක පහළ වෙනවා කියන එක තමයි කෙටියෙන් සංසාරේ කරකැවෙන ආකාරයේ තේරුම් ගන්න තියෙන්නේ. මේ ළඟට එකිනෙකක් විස්තර වශයෙන් සඳහන් කරනකොට කිලේශ වට්ටියේ මුල්ම කොටස නැත්නම් හිස වශයෙන් ගන්න පුළුවන් අවිද්‍යාව. අපි සිංහලෙන් කියනවා නොදැනීම ඇත්ත ඇති සැටියේ නොදැනීම ඒ නොදැනීම නිසායි මේ විදිහේ තණ්හාවකට තුඩු දෙන්නේ. තණ්හාවෙන් නතර වෙන්නේ නැතුව අල්ල බදා ගන්නා වූ දැඩිව ගන්නා වූ උපාදානයකට තුඩු දෙන්නේ. ඒ අනුව තමයි අපේ අතින් අපේ වචනේ අපේ හිතෙන් කර්ම රැස් වෙන්නේ. ඒ කර්මානුරූපව තමයි විපාක සංසාරයේ බුද්ධි විඳින්නේ. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ මේ අවිද්‍යාව මොන වාගේ දෙයක්ද කියලා. මේ නොදැනීම එතකොට ප්‍රශ්නේ එන්නේ මොනවා නොදැනීමද කුමක් නොදැන ගැනීමද කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. මේ කවුරු කවුරුත් චතුරාර්ය සත්‍ය කියනකොට දන්නවා ඒ දුක්ඛ සත්‍ය ප්‍රධානයි පළමුවෙන් ඉදිරිපත් වෙනවා ඊගාවට සමුදය සත්‍ය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය කියලා මේ සත්‍ය හතර පෙළගස්සලා වදාරන්ට ඉදලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව කියනා වූ නොදැනීම දුක්ඛ සත්‍ය වශයෙන් පවතිනවා. දුක දුක වශයෙන් නොදැනීම දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව ඒ දුකට හේතුව වශයෙන් නොදැනීම එයි Nirodhaය නැත්නම් මේ තෘෂ්ණාවේ ගෙවි යෑම Nirodhaය වශයෙන් ගණන් නොගැනීම එවැනි ගෙවා දැමීමකට Nirodhaයකට හේතු වෙන්නා වූ මාර්ග සත්‍යය කියනා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙටියෙන් කියනවා නම් සීල මාර්ගය සමාධි මාර්ගය විපස්සනා නැත්නම් පඤ්ඤා මාර්ගය කියනා වූ සීලස්කන්ධ, සමාධිස්කන්ධ, පඤ්ඤාස්කන්ධ, සීල ශික්ෂා, සමාධි ශික්ෂා, පඤ්ඤා ශික්ෂා විදිහට විවිධ නම් වලින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහන් කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ දුක නැත්නම් තෘෂ්ණාව දුකට හේතුන තෘෂ්ණාව ගෙවා දැමීමේ මාර්ගය කියලා හරියට නොදැනීමයි මෙතන අවිද්‍යාව වශයෙන් ගන්නේ. මේනොත් ප්‍රධාන වශයෙන් මුලින්ම ඇත්තේ දුක්ඛ සත්‍යයයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳ නොදැනීම අවිද්‍යාවේ <clears throat> අවිද්‍යාව විස්තර කරගන්න පුළුවන් කෙලින්ම තමන්ගේ අත්දැකීමට සම්බන්ධ කරලා ආසන්න කාරණාවක් වශයෙන් විස්තර කරගන්න පුළුවන් තැන දුක්ඛ සත්‍ය කියලා විස්තර කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ අනිත් සූත්‍රවල සඳහන් කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ආදි වශයෙන් විස්තර කරලා සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ උපාදානස්කන්ධ පහ දුකයි අපි මේ කය කාය අනුපස්සනා වශයෙන් සතිපට්ඨානයට භාජනය කරන්න ආ වූ කයේ ඇත්තා වූ රූප කොටස් මමේ මාගේ වශයෙන් ගැනීම දුකයි වේදනා සංඥා සංස්කාර විඥාන ආදී වශයෙන් ඇත්තා වූ මේ ස්කන්ධයෝ උපාදාන වශයෙන් ගන්න වෙලාවක ගැනීම දුකක්. මේ තමයි බුදුරජාණන් වහන්සේ සියල්ල දැක්ක සියල්ල දැනවදාලා කියන ඥානයක් සබ්බඤ්ඤත ඥානයක් සහිතව උන්වහන්සේ ලෝකයාගත මහා අනුකම්පාවකින් සත්‍යය හෙළිදරව් කරපු හැටි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ පංචස්කන්ධයම දුකයි ඒ නිසා භාවනා කරන යෝගාවචරයා එදා අපි රූප ධර්මයක් නිසා නාම ධර්මයක් පහළ වීම කියනා වූ සංසිද්ධිය විස්තර කරන්නට නිදර්ශනයක් ගෙන හරපෑවේ කොහොමද? ඇහත් රූපය බාහිර රූපය කියනා වූ මේ රූප ධර්ම දෙක නිසා චක්කු විඥානය කියනා වූ නාම ධර්මයේ පහළ වෙනවා. එහෙම නැත්නම් රූප ධර්මයක් හේතු කරගෙන නාම ධර්මයක් පහළ වීම ඇහැ මාර්ගයෙන් සිද්ධ වෙනවා. මේ වාගේම කන මාර්ගයෙන් සිද්ධ වෙනවා. නාසය මාර්ගයෙන්, දිව මාර්ගයෙන්, ශරීරයේ ස්පර්ශ මාර්ගයෙන් හිතේ ධර්මාරම්මන කියන කාරණා සම්බන්ධ වීමෙන් සිද්ධ වෙනවා. මේ විදිහට මේ නාම රූප අතර සම්බන්ධතාවයේදී අපි ඉදිරිපත් කරගත්තා ඇහැට යමක් දකිනකොට ඒ දකීමෙත ගොදුරු වෙන්නා වූ රූපයත් ඇහත් නිසා චක්කු විඥානයේ පහළ වෙන හැටි. මේ වැඩපිළිවෙල භාවනාවකින් ඒ කියන්නේ නිතර එළඹ සිටි සීයකේ සීයක් යුක්තව මෙනෙහි කිරීමක් යුක්තව බලාගෙන හිටියේ නැත්නම් මේ වැඩපිළිවෙල දකින්නේ නැහැ. මේ වැඩපිළිවෙලදී රූප ධර්ම හේතු වෙලා නාම ධර්ම පහළ වීමත් ඒ නාම ධර්ම පහළ වීම අනුව එයට ප්‍රිය අප්‍රිය හොඳ නරක සුඛ දුක්ඛ වේදනා පහළ වෙන හැටි ඒ වේදනානුකූලව තණ්හාව පහළ වෙන ආකාරයක් කියන මේ කිසියම් දෙයක් දැක ගන්න බැරුව යනවා. නැත්තම් ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න බැරි වෙනවා. ඒ දක්වා ඒ කියන්නේ ඇහැට රූපයක් ගොදුරු වෙච්ච වෙලාවක ඇහි චක්කු විඥානීය ඇහ මාර්ගයෙන් පහළ වෙන හැටිත් ඒ අනුව අපි ඒ දකින්න රූපය විනිශ්චය කරන ආකාරයක් කියන දේ දැකගන්නට කොච්චරනම් යෝගාවචරයා පුහුණුවක් කරන්න ඕනේද කර්මකාරණා තේරුම් ගන්න ඕනේද කියන එක බර විදිහට බරපතල විදිහට භාවනා කරන මේ පිරිස දන්නවා ඒ විදිහට කරන්නේ නැතුවයි කියලා හිතමු කෙනෙක් රූපය දැකපු වෙලාවට ඒ සංසිද්ධියට මේ විදිහේ නාම රූප සම්බන්ධයක් තියෙනවාය කියලා දැකීමක් නැතුව වහාම ඒ රූපේට විජු වෙන ලොල් වෙන ගතියකට යනවනම් එතන අවිද්‍යාව ඇත්ත ඇති හැටියට නොදැනීම සිද්ධ වෙනවා. ඒ නොදැනීම තමයි මෙතන අවිද්‍යාව වශයෙන් සඳහන් කරන්නේ. මේ අවිද්‍යාව සිඳ දැම්මේ නැත්නම් අවිද්‍යාව දුරු කරගත්තේ නැත්නම් ඒ අවිද්‍යාව නිසා ඒකාන්තයෙන්ම ඒ ධර්ම දේශනාවෙන් සඳහන් වෙන විදිහට තණ්හාව පහළ වෙනවා. ඇති වෙලා තියෙන ප්‍රිය මනාප රූපයක් නම් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ පිළිබඳව ආසාව බැඳීම පහළ වෙනවා. අප්‍රිය අමනාප දෙයක් නම් පහළ වෙලා තියෙන්නේ ඒ වෙනුවට වඩා හොඳ එකක් ලබා ගැනීමේ ආසාව පහළ වෙනවා. හොඳ එකක් ලබා ගැනීමට ඇති කැමැත්ත පහළ වෙනවා. මේ විදිහට තණ්හාව වැඩ කරන්න ගන්නවා. නමුත් යෝගාවචරය අපි අර කලින් ඉදිරිපත් කරගත් උපදේශ මාලාවේ හැටියට ඊටාම සීලේක පිහිටලා සමාධිමත් හිතකින් එහෙම නැත්නම් හොඳ එල්ලයක් හොඳ වීරියක් සහිතව දකින වේලාවට දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරුවොත් එහෙම නැත්නම් ඒ දැකීමේ සංසිද්ධියට මානසිකාරය යොමු කරුවොත් ඒ යෝගාවචරය දකින්නේ මොනවද මේ රූපය පිළිගන්න ලෑස්තිලා ඉන්න ඇහැ එක්ක දකීවි. එහෙම නැත්නම් ඒ පිළිගන්න සූදානම් වෙන්නේ ඒ ඇහැට වදින රූපය දකීවි. එහෙම නැත්නම් මේ දෙක එකතු වීම නිසා චක්කු විඥාණය ඒ පැත්තට මානසිකාරයේ යොමු වීම අනිකුත් ඇහිම් රස විඳීම් ආග්‍රහණ ස්පර්ශ හිතවිලි සියල්ලම නැතර වෙලා හිත සම්පූර්ණයෙන්ම දැකීමට යොමු වෙන හැටි දකීවි. එහෙම නැත්නම් මේ තුනේ එකතු වීම ස්පර්ශය නිසා තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා ඒ නිසා අපිට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ ඇති වෙන හැටි දකීවි. ඒ කියන්නේ මේ නාම ධර්ම සාරූප ධර්ම එකිනෙකට වැලක් වශයෙන් සම්බන්ධ වෙලා යන්ත්‍රයක් වගේ අපේ හැමදාම සිදුවෙන මේ වැඩපිළිවෙල එක අංගයක් ඒ සම්පූර්ණ වැඩපිළිවෙල නැතත් එක අංගයක් හරි යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා ඊ타ත්ම සතියෙන් ජීවත් වෙනවා එතකොට ඒ දකින දැක්මට නැත්නම් ඒ මානසිකාරයේ තුලින් දකින්න දෙයට අපි කියනවා ඇත්ත ඇති හැටියෙන් දැකීම පාලියෙන් සඳහන් කරනවා යතහා භූත ඥාන දර්ශනය කියලා. මේ විදිහට ඇත්ත ඇති හැටියෙන් දකිනවනම් ඒ හිතේ අවිද්‍යාවකට නොදැනීමකට කලකොල භාවයකට ඉඩක් නැහැ. එතෙන් අන්න එහෙම තමයි යෝගාවචරයා එළඹ සිටි සිහියෙන් Taman පුරුදු කරපු ගත්ත සතියෙන් දකින වේලාවේදී අවිද්‍යාව දුරු කරගන්නේ අවිද්‍යාව පහළ වෙන්න ඇති ඉඩ නැති කරගන්නේ එතකොට ඒ යෝගාවචරයා මෙතෙක් කල සංසාරේ Taman කොච්චර දෝ රූප දැකලා තියෙනවා නමුත් මේ විදිහේ රූපය ඇහි ගැටීම නිසා චක්කු විඥානය පහළ වෙලා ඒ අනුව ඒ පිළිබඳව වේදනාව වේදනානුකූල තෘෂ්ණාව පහළ වෙන ආකාරයේ වගේ මේ සංකීර්ණ වැඩපිළිවෙලක් වෙන බව නොදැන සිටීමත් දැන් සතියෙන් ඉන්න නිසා ඒ පිළිබඳව දැක ගන්න පුළුවන් ආකාරයක් කියලා සතිය පිහිටවීමේ මානසිකාරයේ එහෙත යෙදවීමේ ආනිසංස බුද්ධ විඳිනවා. එතකොට ඒ ආලෝකය නිසා, ඒ දැනගැනීම නිසා, ඥානය නිසා අවිද්‍යාව දුරු වෙනවා. නොදැනීම දුරු වෙනවා. ඒ නොදැනීම දුරු වීම තමයි මෙතන අවිද්‍යාව දුරු කිරීම වශයෙන් සඳහන් කරන්නේ. එහෙම නොවුන කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න කිසිම දකින වෙලාවේදී දැකීමේ සතිය පිහිටුවීම කල්ලාතුව පුරුදු කරලා නැහැ. ඒ පුද්ගලයා එකපාරටම දකින්නකොටම අන්ධ අන්ධයෙක් වගේ ඇත්තට මේ දකිමින් ඉන්නේ නමුත් අන්ධ විදිහට වේගයෙන් අර රූපය විස්තර ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් දකින්න පටන් අර ගන්නවා කුඩා අණු කොටා කොටස් විස්තර වශයෙන් දකින්ට දකින්ට අර රූපය දිහාවට හිත මත් වෙන්න ගන්නවා ඇලී බැඳී ගන්නට යනවා එතකොට ඒ පුද්ගලයා ඇහක් කියන බවක්වත් තමන්ගේ හිත ඒට යෙදවිලා තියෙන බවක්වත් ඒ හිත මේ රූපේට මනාප භාවයක් දක්වන බවක්වත් ඒ මනාප භාවය නිසා ගැලි ගැලි ඇලි ඇලි නැවත රූපේ දකින්න බවක්වත් කියන කිසිම දෙයක් දැක ගන්නට විවෘත නැතුව යනවා S2 නැත්නම් ඥාණය වැහිලා යනවා වැහිලා අර රූපේ මත් වෙන ගතියකටපත් වෙනවා මෙන්න මේක තමයි අවිද්‍යාව සංසාරගත සත්‍යයගේ නිතරම වැඩෙන හැටි ඒ පුද්ගලයා තමන් දකින්න වෙලාවේදී දකින්න බව දන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය නැහැ. එළඹ සිටි සතියක් ඇත්තේ නැහැ. එළඹිච්ච පෙළඹිච්ච පිළිපන්න ස්වરૂපයක් නැහැ. දකින්න වෙලාවේදී රූපේ තමයි දකින්නේ රූපේට තමයි ගොදුරු වෙන්නේ රූපේට තමයි කිතු වෙන්නේ. සද්දයක් ඇහෙන වෙලාවේදී සද්දයේ මිහිරි අමිහිරි භාවයට හිත යනවා වෙන විදිහකට කියනවා නම් කෙටියෙන් බාහිරයට හිත ගියා. රූපයත් ඇහක් කියන දෙකෙන් ඒකාන්තයෙන්ම අසතියෙන් අමනසිකාරයෙන් ගත කරන කෙනා රූපය බාහිර රූපයට තමයි හිතන්නේ. ඒ තමයි සංසාරේ අවිද්‍යාවට පොහොර වැටෙන හැටි. අවිද්‍යාව වැඩෙන හැටි Tamanට නොදැනීම සංසාරගත පුරුද්ද අනුව බාහිරයට හිත යනවා විපස්සනා වඩන යෝගාවචරයට මේ නිසා කෙලින්ම කෙලින්ම කෙටියෙන්ම කෙලින්ම දෙන උපදේශය තමයි හැකි තාක් දුරට සතිය තමන්ගේ පංචේන්ද්‍රයන් තුල ෂඩින්ද්‍රයන් තුලට පිහිටවා ගන්නට දකින්න වෙලාවේදී රූපය නම් ගොදුරු වෙන්නේ ඇහැනම් ඇහැට නම් ගොදුරු වෙන්නේ හැකියාව තියෙනවනම් ඇහැට දකින්නවා දකින්නවා කියලා සතිය පිහිටවා ගන්නද එහෙම නැත්නම් හිත ඒ කාන්තේම අනායාසයෙන්ම රූපයේ දිහාවට ඇදිලා යනවා රූපයේ ප්‍රිය දෙයක් වෙන්න පුළුවන් අප්‍රිය දෙයක් වෙන්න පුළුවන් නමුත් රූපයට ඇදිලා යාම තමයි සංසාරගත පුරුද්ද ඒ අනුව වහම තීන්දුව වලට එළඹෙනවා එක්ක ඒ රූපේ ළඟා කරගන්න හදනවා එහෙම නැත්නම් අප්‍රිය දුක්ඛාජනක දෙයක් නම් දුරු කරගන්න බලනවා මේ සෑම වැඩපිළිවෙලකටම මුල් වෙන්නේ මේ සිද්ධිය පිළිබඳව එහෙම නැත්නම් Tamange සදින්ද්‍රිය තුල සිදුවෙනා වූ මේ වැඩපිළිවෙල නොදැනීම නිසා බාහිරයට හිත යනවා එතන අවිද්‍යාව රජ කිරීමක් සිද්ධ වෙනවා කණේදිත් මේ වගේ ආග්‍රහණයේදිත් මේ වගේ රස බැලීමේදිත් ඕජාවේ බාහිරින් ඇවිල්ලා දිවේ ගැටෙන ඕජාවට තමයි හිත යන්නේ. ඒ රස විඳින දිව කවදාකවත් අත්දකින්නේ නැහැ. ඒ දිවට හිත යෙදිලා දිව අනුව විඥානයේ පහළ වෙන හැටිවත් ඒ නිසා ඒ ඕජාව කෙරෙහි එක්කෝ ප්‍රිය භාවය අප්‍රිය භාවයේ මේ වෙලාවේ හිතේ තියෙන බවක්වත් යෝගාවචරයට මතක නැති වුණොත් එතන යෝගාවචර කමක් නැහැ. එතන පිළිපන්න ස්වરૂපයක් නැහැ. එතන තියෙන්නේ අවිද්‍යාව රජ කිරීමයි. ඒ පුද්ගලයා වහාම Taman ඒ රස විඳින්මින් සිටින දේයි තීන්දුවකට එළඹෙනවා මේක තිබිය යුතුයි මේක වැඩි කරගත යුතුයි මේක නොතිබිය යුතුයි දුරු කළ යුතුයි විනාශ කළ යුතුයි අන්නේ විදියට ඒ පුද්ගලයාගේ ඉබේම චේතනාවලිය පහළ වෙනවා අර අවිද්‍යාව පදනම් කරගෙන ඒ වාගේම තමයි ස්පර්ශයේදීත් Taman ගැටෙන වස්තුව ප්‍රිය මු르දු දෙයක් නම් ඒ දිහාවට තමයි හිත යන්නේ සතිය නැති වෙලාවට. නොපිලිපන්න කෙනාට, භික්ෂුවක් නොවන කෙනාට, යෝගාවචරයක් නොවන කෙනාට බාහිරයට හිත යනවා. මේ බව දැනගෙන මේ බාහිරයට හිත යාම කියලා කියන්නේ අවිද්‍යාව වැඩි වීම කියලා දැනගන්න නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යෝගාවචරකමට පිළිපන් යෝගාවචරකමට ප්‍රතිඥා දීපු පිළිපන්න පුද්ගලයන් භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා ස්පර්ශයක් ලැබෙන වෙලාවෙදීම තමන්ගේ ශරීරයට නැත්නම් කාය ප්‍රසාදයට හිත යොදන්න නැත්නම් ඒ දේශ සතිමත් වෙන්න ඒකට බාහිර දෙයක් ගැටීම නිසා කාය ප්‍රසාදයේ ඇතිවෙන උද්දීපනයකුයි මේ අපි බුද්ධ විඳින්නේ සුඛ ස්පර්ශයක් විදිහට මුරුදු ස්පර්ශයක් විදිහට රළු ස්පර්ශයක් විදිහට බුද්ධ විඳින්නේ මේ කාය ප්‍රසාදයේ වැඩපිළිවෙලකුයි මේ කාය ප්‍රසාදයේ වැඩපිළිවෙල වුණාට මේ වෙනකොට කාය විඥාණය නැත්නම් මානසිකාරය අනිත් දේවල් වලට වැහිලා කෙලින්ම කය කෙරට කය කෙරෙහි යොමු වෙච්ච වෙලාවකුයි මේ තියෙන්නේ ඒ නිසා අපි ස්පර්ශයට මුල් තැන දීලා ඒ වෙලාවේදී 100ට 100ක් ස්පර්ශයේ රස විඳිනවා එහෙම නැත්නම් ස්පර්ශයේ දුක් විඳිනවා මෙන්න මේක දැක ගන්නට උපදෙස් දෙනවා ඒ නිසා මේ භාවනා උපදේශවලදී කරන්න හදන්නේ මේ අනිවාර්යයෙන්ම අතෝරක් නැතිව විකට පහළ වෙලා ඒ මාර්ගයේම තමා විසින්ම වැඩි දියුණු වී යන මේ අවිද්‍යාව කෙලින්ම මූණ දීලා බැලීමක් කරන්න හදන්නේ. ඒකත් එක රණ්ඩු කරන්න හදනව නෙවෙයි. ඒක බාර ගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ අවිද්‍යාව පහළ වෙන හැටි අනිවාර්යයෙන්ම බාහිර දෙයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්මාරම්මන කියන මේ බාහිර දේවල් වලට හිත යෑම නිසා හිත විසිරී යන හැටිත් ඒ අනුව තමන් සංසාරයට පටලැවෙන හැටිත් දැක ගන්නටයි මේ අභ්‍යන්තර ඉන්ද්‍රයන්ට හිත යොදා ගන්නට සතිය පිහිටුවා ගන්නයි කියලා කියන්නේ. එතනදී කරන්නේ අනිවාර්යයෙන්ම ඉබේම පහළ වෙන මේ අවිද්‍යාව වෙනුවට ඇත්ත ඇති හැටි දැක ගැනීමක් ඇත්ත ඇති හැටි දැක ගන්නට ක්ෂණයක් අවසරයක් අවකාශයක් ලබා දීමකුයි. මේ නිසා යෝගාවචරය මුලින්ම මධ්‍යස්ත වූ තමන් කැමති වුණත් අකමැති වුණත් ඉබේ පහළ වෙන්නා වූ මධ්‍යස්ත මූල අරමුණේ හිත යොදවලා යොදවලා හිත යෙදවීම පුරුදු කර ගන්නවා මානසිකාරය පුරුදු කර ගන්නවා පුරුදු කරගෙන ඒ කියන්නේ උදරයේ පිම්බීම හැකිලිම කියන මූල මධ්‍යස්ත අරමුණ අර ගන්නවා එහෙම නැත්නම් හුස්ම රැල්ල මධ්‍යස්ත වශයෙන් අරගෙන එහි හිත පුරුදු කරලා පුරුදු කරලා ඊට පස්සේ ඒ හිත කියන්නේ මොකද්ද අරමුණ කියන්නේ මොකද්ද කියන දෙක පිරිසිද ගන්නෙ මෙන්න මේ විදිහේ සංකීර්ණ වැඩපිළිවෙලකට පුහුණු කරන්නයි. ඒ නිසා මූල කර්මස්ථානයේ පිරිසිදුන වෙලාවේදී මූල කර්මස්ථානයේ භාවනා කරන වෙලාවේදී හැකි තාක් දුරට මූල කර්මස්ථානයේ රූපේ වශයෙන් ඒ දකින්නා වූ ඒ පිරිසිඳිනා වූ හිත නාමයේ වශයෙන් හොඳට පුහුණු කරපු කෙනාට හොඳට නාම ධර්මයේ රූප ධර්මයේ විෂදව වෙන්කොට දැක ගන්න පුළුවන් කෙනාට මෙන්න මේ විදිහේ දකින වෙලාවේදී හිත වැඩ කරන හැටි කියන්නේ නාම ධර්මයේ ඒ නාම ධර්මයේ පහළ වෙන්න රූපය වැඩ උපකාර වෙන හැටිත් හේතු ධර්ම වෙන හැටිත් දැක ගන්න පුළුවන් වෙනවා මේ නිසා මුල් අභ්‍යාසය නොකරන මුල් අභ්‍යාසයේ පුරුදුවක් නැති කෙනාට මේ ධර්මයේ දේශනා කරනකොට පැටලවිලි ස්වරූපයක් එන්න පුළුවන් සංකීර්ණ ස්වරූපයක් එන්න පුළුවන් වැඩ වැඩි ස්වරූපයක් එන්න පුළුවන් නමුත් ක්‍රමානුකූලව අර විදිහේ හිත පිරිසිදු කරගෙන ඒ පිරිසිදු හිතෙන් අරමුණක් දැකීම පුහුණු කරපු කෙනාට දකින්න වෙලාවේදී මේ විදිහට අනිවාර්යයෙන්ම පහළ වෙන අවිද්‍යාව නිසා බාහිරට රූපෙට හිත යන හැටි තේරුම් අරගන්න පුළුවන් සතිමත් පුරුදු කරපු කෙනාට ඒ අවස්ථාවේදී සිදුවෙන සම්පූර්ණ වැඩපිළිවෙල දැක ගන්න පුළුවන්. රූපෙත් දැක ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඇහැ එන චක්ෂු ප්‍රසාදේ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වාගේම ඒ නිසා පහළ වෙන්නා වූ චක්ෂු විඥානය ඒ තුනේ එකතු වීම ඒ තුනේ එකතු වීම නිසා ඇතිවෙනා වූ වේදනාව, සුඛ වේදනාව, දුක් වේදනාව ඒ අනුව මේ අරමුණට ගිජු වීම හෝ අප්‍රිය කිරීම දැක ගන්න පුළුවන් වෙනවා. සද්ද ගැන කල්පනා කරනකොට යෝගාවචරය භාවනා කරලා විස්තර කරනකොට හොඳට හිත තැම්පත් වෙලා හොඳ උපේක්ෂා හිතක් ඇති වෙච්ච වෙලාවේදී මූල කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්නකොට බාහිරෙන් සද්ද එනකොට යෝගාවචරයට වැටෙනවා අර වෙනදා විදියට හිත බාහිරයට දුවන්නේ නැහැ. සද්දේ ඇති වෙච්ච ප්‍රභවය දිහාට හිත දුවන්නේ නැහැ. සද්දේ ප්‍රියමනාප භාවයේ අප්‍රිය අමනාප භාවයේ හිතින් රස විඳින්නේ නැහැ. නමුත් ඇහෙන බව දන්නවා. Tamange මේ ෂඩින්ද්‍රිය තුලින්ම ඉඳගෙන හිත පිටතට නොයවා ඇහිම බුද්ධ විඳින්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහ තමයි යෝගාවචරය Tamange කන සද්දේ නිසා උද්දීපනය වෙන හැටි ඒ නිසා සෝත විඥානයේ පහළ වීම ආදී අභ්‍යන්තරගත දේවල් වලට හිත යොමා ගන්නේ මේ විදිහට අපි කරන්නේ මොකද්ද අනිවාර්යයෙන්ම විකතෝම ඇතිවීම පවතිනා වූ මේ මේ අවිද්‍යාව වෙනුවට ඇත්ත ඇති හැටිය සිදුවෙන දේ මොකද්ද කියලා දැකගනිමි මේ අපේ පංචස්කන්ධයේ රූපත් එක්ක ගැටෙන වෙලාව සද්දත් එක්ක ගැටෙන වෙලාව ගඳත් එක්ක ගැටෙන වෙලාව රසත් එක්ක ගැටෙන වෙලාව ස්පර්ශයත් එක්ක ගැටෙන වෙලාව කුඩුව මේ පංචස්කන්ධය දුකයි කියන එක පිළිගන්නේ නැති ඇත්තෝ පිළි අරගෙන ධර්මය අහලා පිළිගන්නේ නැති ඇත්තෝ කවදාකවත් භාවිතා කරන්නේ නැති ඇත්තෝ මේක සුඛයක් විදියට ගන්නවා. මේ පංචස්කන්ධයේ සුඛයක් විදියට ගන්නවා. ඇසීම දැකීම සුඛයක් විදියට ගන්නවා. ඇහිීම සුඛයක් විදියට ගන්නවා. ආග්‍රහණය සුඛයක් විදියට ගන්නවා. රස බැලීම සුඛයක් විදියට ගන්නවා. ස්පර්ශය ලැබීම සුඛයක් විදියට ගන්නවා. ඒ වගේම හිතින් හිතවිලි ලැබීම, හිතින් හිතවිලි ලැබීම, සුඛයක් විදිහට අරගෙන මේ සංසාරේ දිගටම බුද්ධි විඳිනකොට ඒ පුද්ගලයා තුළ අවිද්‍යාව ඝන බහල තත්වයටපත් වෙනවා. මේ වාගේම තමයි සමුදය සත්‍යය තණ්හාව තෘෂ්ණාව ඇලීම කියන දේ මේ විශාල දුක්ඛඳට හේතුවයි කියලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පෙන්වා වදාරන්ට ඉදලා තියෙනවා. නමුත් මේ ධර්මයේ සුතමේ වශයෙන් පැහැදිලිව අසා නොදැනගත්ත ඇත්තෝ එහෙම කල්පනා කරන්නේ නැහැ. හොඳ ආශාවකින් හොඳ උනන්දුවකින් මේ ශරීර ඇහැට ලබන්ට පුළුවන් දර්ශන වැඩි කරගන්න එක හොඳයි. හොඳ උනන්දුවකින් හොඳ දක්ෂකමකින් කුසලතාවකින් යුක්තව කනට අහන්න පුළුවන් හොඳ දේවල් ලං කරගන්න එක හොඳයි. ඒ වගේම ආග්‍රහණය සඳහා ගඳ සුවඳ එකතු කිරීම හොඳයි. ජීවිත හැකියතාත් හොඳයි. මිහිරි අග්‍ර භෝජන රස ලබා දීම හොඳයි සුභයි ඒ වගේම ශරීරයේ සතපුවන්ට හොඳ ස්පර්ශ ලබා දීම හොඳයි සුභයි ශරීරයේ හිතට මනාප හිතවිලි පහළ වීම හොඳයි සුභයි කියලා අන්නර තෘෂ්ණාව වශයෙන් ප්‍රතික්ෂේප කරපු පිළිකුල් කරපු දේ නොදැනුවත්කම නිසා සුඛයි සුභයි කියලා බාර ගන්නවා මේ කියන්නේ අවිද්‍යාව නමුත් යෝගාවචරය ජීවිතයකට පෙළඹිච්ච පුද්ගලයා රූපයක් දකින අවස්ථාවේදී අර කියන රූපය දැකීමේ සිදුවෙන වැඩපිළිවෙල දකිනවනම් ඒ පුද්ගලයාට වැටෙන්න පටන් අර ගන්නවා මේ සෑම දෙයක්ම රූපයත් ඇහත් ඒ අනුව පහළ වෙන්නා වූ චක්කු විඥානයත් කියන මේ සෑම සියලු දෙම වහ වහ ඇති වෙලා වහ වහ නැති වී යන දේවල් මේ එකකවත් නිත්‍ය වශයෙන්, බුද්ධිය වශයෙන්, මම වශයෙන් අරගෙන බුද්ධි විඳින දෙයක් නැහැ. එහෙම වහා වෙනස් වෙන දෙයක් නම් ඒ පුද්ගලයාට කිසිම අවස්ථාවක සුඛයක් විදියට ගන්න විදියක් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට අර සංසාරේ පුරුද්ද වශයෙන් ආපු ඇහිම සුඛයි, ඇහිම සුභයි, දැකීම සුභයි, දැකීම සුඛයි ආදී විදියට ගත්ත දේවල් Taman තුලම අභිෝගයට ලක් වෙනවා. Taman තුලම අත්දැක ගන්න පුළුවන් වෙනවා. මේ අපි ආසාවෙන් අන්දව දුවදුවා හොරකමින් උදුරා ගනිමින් මේ තනවා වඩා ගන්න හදන රූප මේ තනවා වඩා ගන්න හදන ශබ්ද ගන්ධ රස ස්පර්ශ හිතවිලි කියන දේවල් වල එහෙම ගන්න තරම් එහෙම රණ්ඩු කරන්න තරම් එහෙම ලේ පුච්ච ගන්න තරම් දෙයක් නැහැ කියන එක පරියන්කේ වශයෙන්ම වැටෙනවා ඒ වාගේම දවස පුරා ගත කරන දවස පුරා සිද්ධ වෙන ඇහිම් දැකීම් වලදී සිද්ධ වෙනවා ඒ අත්ව තේරුම් අර ගන්නවා මේ දුකට හේතු වෙන තණ්හාව තණ්හාවමයි මේ නිසා තමයි මේ දුක කියන ආවෝ මේ සංසාරේ පුරා වද දෙන తත්වයේ ඇති වෙන්නේ කියලා දුක දුක වශයෙන් තේරුම් අරගන්නවා දුක්ඛ සත්‍ය වශයෙන් තණ්හාව දුක්ඛ සමුදය දුක්ඛ සමුදය වශයෙන් තේරුම් අරගන්නවා එවැනි පුද්ගලයෙකුට අපි කියනවා අවිද්‍යාව දුරු කරන ඇත්ත ඇති හැටියෙන් දකින පුද්ගලයෙක් කියලා මේ වාගේම තමයි නිරෝධ සත්‍ය ගත්තාම භාවනා කරන යෝගාවචරය විපස්සනා ධර්ම දේශනාවට අහුම්කම් දෙනකොට තේරුම් අරගන්නවා රූපය දුකයි ඇහැ දුකයි දුක් ඒ ඇහැ නිසා පහළ වෙන්නා වූ චක්කු විඥානයේ දුකයි වේදනාව දුකයි ඒ අනුව පහළ වෙන්නා වූ තණ්හාව දුකයි මේ විදිහට බලනකොට මේ සෑම දෙයක් තුළම තියෙන දුකයි ඒ නිසා මේ දුකට හේතු වෙන්නා වූ මේ නාම රූප ධර්ම ඇහත් රූපයක් රූප ධර්ම චක්කු විඥානය ස්පර්ශය පොට්ටබ්බ පස්සය වේදනාව තණ්හාව මේ ආදී චෛතසිකය දුකයි කියලා ඒ පුද්ගලයා මේ දැකීමම මෙනෙහි කරමින් ඉන්නකොට ඒ දුකට හේතු වෙන්නා වූ මේ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඝන බහල ගොරෝසු ස්වરૂපයේ ගෙවි යන හැටි දකින්න පටන් අරගන්නවා. පිම්බීම හැකිලිම දිහා මුලදී පටන් ගන්නකොට බොහොම දිගට ගොරෝසුවට රළුවට විශාලවට වැටෙනවා. නමුත් එහිම හිත යොදාගෙන ඉන්නකොට එහි ගෙවි යෑමක් සිද්ධ වෙන්න පටන් අරගන්නවා. රළු භාවයේ සියුම් භාවයකටපත් වෙනවා. දිග භාවයේ කෙටි භාවයකටපත් වෙනවා. මේ විදිහට ඒ පුද්ගලයා දැනගන්නවා මේ දිහාවම එළඹ සිටි සීයෙන් යෝනිසෝ මානසිකාරයෙන් බලාගෙන හිටියොත් මේ වේගවත් වෙන නාම රූප ධර්ම සියුම් භාවයකට ගෙවා දැමීමේ தත්වයකට පහළ වෙන බව. නමුත් අරමුණ මාරු කෙරුවොත් ඉරියව් මාරු කෙරුවොත් ආය නැවත නැවතත් අලුත් අරමුණු ගෙවා දැමීමේ වැඩපිළිවෙල වැඩි වැඩි වෙනකොට භාවනාව දුර්වල වෙනවා සමාධිය දුර්වල වෙනවා ඒ වෙනුවට පුළුවන් ප්‍රමාණයට එළඹෙන අරමුණට පමා වෙනවා අරමුණ එරඹුණාම නියම විදිහට අරමුණ අල්ලා ගන්නවා ඒ කියන්නේ හොඳ එල්ලේකින් අරමුණ අල්ලා ගන්නවා නැවත නැවතත් නැවත නැවතත් වෙහස නොබලා එහිම සතිය යොදවනකොට අහුවෙන ඕනෙම අරමුණක් සියුම් භාවයකට ආඳුමතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්, ඉවසා ගන්න පුළුවන් තත්වයකට ඒ වාගේ ඇතිවීම නැතිවීම දෙක ගෙවි යන ස්වරූපේ දකින්නකොට බන අහපු භාවනා කරපු යෝගාවචරයට වැටෙනවා. එහෙනම් මේ ගෙවි යෑම තමයි Nirodha මේ ගෙවි යෑම දිගටම පුහුණු කරගෙන පුහුණු කරන ගියොත් නාම රූප ධර්මයන්ගේ අත්තාව ගොරෝසු ඝන බහල ස්වරූපේ දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසානයේ දවසක මේ නාම රූප කියන දෙකේ ඇතිවීම නැතිවීම දෙකෙන් තොර වූ තත්වයට ලං වෙන්න පුළුවන් අන්න ඒක නිරෝධයයි අන්න ඒක නාම රූප නිරෝධයයි අන්න ඒක තණ්හාවේ නිරෝධයයි අන්න ඒක දුකේ නිරෝධයයි කියලා නියම විදිහට තමන්ගේම අත්දැකීමෙන් මේ Nirodha සත්‍යය බාර ගන්නවා අත්දකිනවා. නමුත් කල්පනා කරන්න භාවනා නොකරන කෙනෙක්, බණක් නාහන කෙනෙක්, බණක් කාලා ඒ වෙනුවට සංවේගයේ පහළ නොගන්නා පත් නොකරගත් කෙනෙක් කවදාකවත් අරමුණක් කෙරෙහි හිත එල්ල කරන හැටි ඉගෙන ගන්නවාද? එහෙම හිත එල්ල කරලා එහි වෙහෙස නොබලා නැවත නැවතත් හිත යදවීම කියන මානසිකාරය තේරුම් ගන්නවාද? එහෙම තේරුම් ගත්තත් අපිට භාවනා කරන ඇත්ත දන්නා කවද කී වතාවෙන් එක වතාවකටද හරියට අරමුණක් දිහා දිකට බලන්න පුළුවන් වෙන්නේ. ඒකත් බොහොම දුෂ්කර කාර්යයක්. අපි මතක් කරගත්ත දුවන අස්තේක් පිට අලු පොල් ගෙඩියක් තැන්පත් කරනවා වගේ වැඩක්. නමුත් මේ අත්ව දන්නවා කරනවා නම් නිතර නිතර යෙදෙනවා නම් එහෙම අලු පොල් වුණත් තැන්පත් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සමාධියක් ඇති කරගෙන සමාධියෙන් යුක්ත වරමුණ දිහා බලාන ඉන්නකොට ඒ අරමුණේ නිවි යෑමක්, ගෙවි යෑමක් සිද්ධ වෙන අවස්ථාවල් සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා නිරෝධ සත්‍යය, නිරෝධ සත්‍ය වශයෙන් තේරුම් අරගන්නවා. නාම රූප ධර්මයන්ගේ නිරෝධේ නිරෝධ සත්‍ය වශයෙන් තේරුම් අරගන්නවා. එහිම දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, ගෙවි යෑම සිදු වෙන බව තේරුම් අරගන්නවා. නමුත් මේ තාක් දුරට හිත කල්ලාතුව පුහුණු නොකරපොත් එහෙම නැතුව ඒ පිළිබඳව ධර්මානුකූලව මූල ධර්ම නොදා අදාරපු නැති පුද්ගලයා කාමදාකවත් හිතන්නේ නැහැ මේ නාම රූප ධර්ම ගෙවන්න පුළුවන් කියලා. ඒ වෙනුවට ඒ පුද්ගලයා කරන්නේ නාම රූප ධර්ම වඩා ගැනීමේ ලොකු ව්‍යාපාරකයක් කියලා ඉන්නවා. අව මුළු ජීවිතේ පුරාම දකින්න දේවල් හොයනවා, ඇහැ හොඳ කරගන්න බලනවා. අහන දේවල් හොයනවා, කන දිගට පවත්වා ගන්න බලනවා. ඒ වගේම ආග්‍රහණ හොයනවා නාසය හොඳයි සුඛයි සුභයි වශයෙන් ගන්නවා. රස බලනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් දිව සුඛයි සුභයි වශයෙන් ගන්නවා. ඒ වාගේම ස්පර්ශය හොඳ සැපපහසු ආසන ඉරියව් හොයනවා. ඉඳගෙන ඉන්නකොට වේදනාවක් එනකොට බොහොම ඉක්මනට ශරීර ආසාවෙන් ශරීර හොරකම කියලා කියනවා මේකට. නැගිටලා දුවනවා. මේක දුක් දීලා බෑ මේක කරන්න සැප දෙන්න ඕන කියලා. එහෙම පුද්ගලයෙක්ගේ தත්වයක් පිළිබඳ නිරෝධ සත්‍යයක් කිව්වට තේරුම් ගනීද තේරුම් අරගත්තට අත්දැකීමට ලං කරගන්න බැරි වෙන தත්වයකටපත් වෙනවා ඒ නිසා එවැනි පුද්ගලයන් තුර මේ නිරෝධ සත්‍යය මාරාන්තික දුක් දෙන දෙයක් විදිහට අවිද්‍යාවටපත් වෙනවා ඒ පුද්ගලයෙකුට වද දෙන්න වගේ භාවනා කරන එක ඒ පුද්ගලයෙකුට කිව්වොත් භාවනා කරපන් කියලා ඒක දඬුවමක් බාටපත් වෙනවා අන්න ඒක තමයි මේ නිරෝධ සත්‍යය පිළිබඳ ඇත්තව අවිද්‍යාව නමුත් මේ දුකෙන් නමුත් මේ උපදේශයේ මත ඉඳලා ආදරයෙන් ගෞරවයෙන් ඇදහිීමෙන් යුක්තව භාවනා කරන පිරිස ඒ විඳින්නේ මොකටද මේ දුක් විඳින්නේ මොකටද අපෝසත්කමෙන් උනත් බැරිකමෙන් උනත් අඬ අඬ වුණත් මේ භාවනා කරන්නේ මොකද්ද මේ Nirodha Satya ලං කරගන්න පුළුවන් එකක් කියන ශ්‍රද්ධාව නිසා ඒක මේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි කින්වත් ඒක එන්නේ ඒකාන්තයෙන්ම ඕකප්පන ශ්‍රද්ධාවේ Taman අරමුණ දිහා බලාගෙන ඉන්නකොට නැවත නැවතත් අරමුණ දිහා බලානින්න පුළුවන් නම් අරමුණ හරියට එල්ල කරගන්න පුළුවන් නම් ඒ අරමුණේ ගෙවි යාම දකින්නකොට යෝගාවචරය ආකාරණා කර්ම දැනගත්තත් නැති වුණත් තේරෙනවා එහි සියුම් භාවයකටපත් වෙන බව. දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්සසාමීති පජානාති බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හිත හුස්මට යොමු කරගෙන ඉන්න යෝගාවචරයක් නම් මුලදි තේරුම් අරගන්නවා දිගට හුස්ම ගන්නකොට දිගට හුස්ම ගන්නකොට දිගට හුස්ම ගන්නවා දිගට හුස්ම අරිනකොට දිගට හුස්ම අරිනවා මේ විදිහට යනකොට ඊගාවට එන්නේ මොකද්ද රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති එතකොට අර දීර්ඝ ප්‍රයත්නය දීර්ඝ සුවාසය ඇරීම සිටිවෙන්න පටන් අර ගන්නවා මෙච්චරයි නිරෝධය මෙතෙක් වේලා කය වෙහෙසමින් හිත වෙහෙසමින් ලෝකේ තියෙන හුස්ම කලම්බමින් හොස් හොස් ගාලා හුස්ම ගත්තා. දිගට හුස්ම ගත්තා. දැන් කය තැම්පත්, හිත තැම්පත්, දීර්ඝව පැවතිච්ච හුස්ම සිටි හුස්මක් බවට පත් වෙනවා. මේපත් වෙනකොට මෙතන සිදු වෙනවා නිවීමක්. මෙතන තියෙනවා ගෙවි යෑම. මේ ගෙවි යෑම දිගට කෙරුවොත් දිගට සංස තියෙනවා මෙච්චරයි. මේක අත්දකින්ට මේ වගේ කෙටි මේ වගේ ඍජු මේ වගේ අස්පනා අපිට අත්දකින්න පුළුවන් දේවල් දකිනකොට භාවනා කරන යෝගාවචරයාගේ දවසින් දවස මෘදු භාවයට සියුම් භාවයටපත් වෙනවා. නිරෝධය අධ්‍යක හැකි දෙයක්. සාමාන්‍ය ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. නිවන කියන්නේ මේ නහයට කියන දෙයක් කියන එකට සමහරු ආත්මෝපදේශ හදාගෙන හිත උනන්දු කරගන්නවා. නමුත් මේ නහයේ යට තියෙන නිසා පේන්නේ නැහැ. ඒ නිසා හුස්ම ගනිමින්ම බලන්නවා. බලනකොට ඈත නෙවෙයි තියෙන්නේ. ළඟමයි තියෙන්නේ කියන තරමට මේ ජීවිතයේදීම මේ ක්ෂණයේදීම ලබා ගන්න පුළුවන් දෙයක් නිරෝධ සත්‍යය කියලා භාවනා කරන කෙනාට ඒ සත්‍යය සත්‍ය ආකාරයෙන් වැටගෙනවා. නැති කෙනාට සීලයක පිහිටන්ට සමාධියක යෙදෙන්න භාවනාවක් වඩා ගන්න කියනකොට ඒක මහා කරදරයක් බාටපත් වෙනවා. මොකද දැකපු නැති නිසා. අපි විපස්සනා ගැන අහන්න ඉස්සෙල්ලා අපිට තිබුණෙත් ඒකම තමයි. අපි විපස්සනාව මුල් කාලේ කරනකොටත් ওই සැක තියෙනවා. මුත් කරගෙන කරගෙන යනකොට අපිට ඒ සැක දුරු වෙලා බුදු වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයටම වැටෙන්න පටන් අර ගන්නවා. ඒ විදිහට දිගට යනකොට මේ විපස්සනා සම්මාදිටිය වැඩෙනකොට අන්න ඒ තමන් මුලින් අදාහගත්ත බුදුහාමුදුරුව තමන් මුලින් අදාහගත්ත ඒ ධර්මය අත්දැකීමෙන්ම මාර්ගඵල ඥාන මාර්ගයෙන් පිළිඅර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි නිරෝධ සත්‍ය පිළිබඳව යථා භූතය ඇත්ත ඇති හැටිය යම් කිසි කෙනෙක් අරමුණක් දිහා දිගට බලාගෙන ඉන්නකොට ඒ අරමුණේ වෙනස්කම් පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඒ නිර්වාණ නිරෝධ සත්‍යයේ తాවකාලිකව බුද්ධ විඳින කෙනෙක්. නමුත් කවුරුවක්වත් ඒ අරමුණ දිහා බලාගෙනකොට අරමුණ පාට නැති වෙලා යනවා නොපෙනී යනවා දියාරු වෙලා යනවා කම්මැලි වෙනවා කියලා කියනවනේ ඒ පුද්ගලයා තුළ තදින් තාමත් අන්නරා විද්‍යාව වැඩ කරනවා ඒ විදිහේ අරමුණක් ගියාරු වේගන යනකොට අරමුණ කෙරෙහි එපා වීම පහළ වෙනකොට අරමුණ කෙරෙහි නීරස භාවයේ පහළ වෙනකොට ඒ පුද්ගලයා වෙන අරමුණක රස හොයනවා වෙන ගොරෝසුකමක් හොයනවා වෙන රළු දෙයක් හොයනවා මොකද අරමුණු රසයේ ගැලිච්ච සංසාරගත හිත නිසා මේක දන්නේ ඒ යෝගාචරයට ඒ අවස්ථාවේදී උපදෙස් දෙන්න ඕනේ තේරුම් අරගන්න තියෙන්නේ Taman තේරුම් අරගන්න ඕනේ අරමුණක් දිහා නිවැරදි එල්ලේකින්. ඒ කියන්නේ අරමුණ වම කීදී දකුණ දිහා බැලීමක් නෙවෙයි. වම කරන වෙලාවේදී වමට හිත යොදවනවා. ඒ වාගේම නැවත නැවතත් එහි යොදවනකොට එහි නීරස භාවයක් මතුවෙනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ දේශනා කරා මේ පංචස්කන්ධය දිහා හොඳට බලාගෙන ඉන්නකොට දුක්ඛ ස්වરૂපේ වැටහෙනවා. ඉතින් මේ නීරසකම, දියාරුකම, ගොරෝසු නැතිකම දිහා දකින්නකොට වෙන දෙයක් හොයාගෙන යනවනම් ඒ යෝගාවචරය හොද හොද මඩේ දාන්නේ බාඩපත් වෙනවා. ඒ නිසා යෝගාවචරය ඒ මොහොතේදී තේරුම් ගන්න ඕනේ දැන් අරමුණ කෙරෙහි අප්‍රිය භාවයක් හිතේ ඇති වෙලා තියෙනවා. අරමුණ දිහා බලානිදීම එපා වෙන ගතියක් හිතේ ඇති වෙලා තියෙනවා කියලා අන්නර එපා වීම අල්ලගත්තොත් යෝගාවචරය එක පියවරකින් ඉස්සරහට යනවා. මෙතෙක් කරපු භාවනාවට වැඩිය භාවනාව එක මට්ටමකින් ඉදිරියට යනවා. මොකද එයා තේරුම් අරගන්නවා කොයි දේ හරි හරියට එල්ල කරලා බලාන හිටියොත් නැවත නැවත ඒ දේම බලාන හිටියොත් සත්‍යයේ එළි වෙනවාමයි භාවනාව වැඩ කරනවාමයි ඒකාන්තයි ඒ ඒකාන්ත භාවය නිසා අරමුණේ මේ වගේ විකාර ස්වරූපගත වෙන්න ඉඩ තියෙනවා මේක එපා වීමක් බව තේරුම් අරගත්තොත් එයාගේ හිත සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා බුදුබණ Taman තුලින්ම දැකම නිසා ලොකු ශ්‍රද්ධාව වීර්ය ආදී වැඩිීමේ තව ඉදිරියට භාවනා කරගෙන යන්න පුළුවන් වෙනවා. නමුත් භාවනා නොකරපු කෙනා ගුරු උපදේශය නොලබන කෙනා මේකෙන් වෙන අරමුණකට යනවා. එතනත් ටික වෙලා බලහින්නට එපා වෙනවා. තව අරමුණකට යනවා. එපා වෙනවා. අත්ෙන් අතට පයින් කුරුල්ල දෙමිලා නැහිනා වගේ භාවනාවත් එපා වෙනවා. ගුරුවරයාත් එපා වෙනවා. ක්‍රමයක් එපා වෙනවා. ඉඳගෙන ඉන්න අසුනේ නැගිටලා පත්කඩේ ගසා දාගෙන යනවා. ඒ නිසායි මේ භාවනා කරනකොට විශේෂයෙන්ම ගෞරවයෙන් සැලකිල්ලෙන් උපදේශහුම් කන් දෙන්න ඕනේ, ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ පුද්ගලයාට ඒ කාන්තේම නිරෝධ සත්‍යය ඇති හැටියේ. ඒක විනාඩි 5ක් තුල 10ක් තුල අත්දක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නිරෝධ සත්‍යයේ අවිද්‍යාව කියන්නේ මේකය යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේකය කියලා යෝගාවචරය කරුණු කාරණා ධර්මානුකූලව අසාධන ගන්න ඕනේ. ඒ වගේම සමුදේ සත්‍ය වශයෙන් මාර්ග සත්‍යය කල්පනා කරනකොට මේ විදිහේ සම්පූර්ණ දුක දුකට හේතුව Nirodhe තේරුම් අරගත්තට පස්සේ ඒක නැවත නැවතත් වැඩිම නැවත නැවතත් භාවිතා කිරීමට නම් ආවට ගියාට කරන්න බෑ හිතුණු හිතුණු දේවල් කරලා කරන්න බෑ ඒ මාර්ගය දැකලා මාර්ගයේ Taman දුකින්ම තේරුම් අරගෙන අනුන් කෙරෙහි මෛත්‍රියෙන් අනුකම්පාවෙන් දේශනා කරන්නා වූ කල්යාණ මිත්‍ර උපදේශ වලට කරු කරන්න ඕනේ. ඒ උපදේශ අනුව ප්‍රතිපදා මාර්ගයෙන් පිළියෙල කර ගන්න ඕනේ. ඒ ප්‍රතිපදා මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් මේ කවුරු කවුරුත් අහලා කරලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල ප්‍රතිපදාවකින් පටන් අර ගන්නවා. සමාධි ප්‍රතිපදාවකින් ප්‍රඥා ප්‍රතිපදාවකින් ඔප්නය වෙනවා. ඒ ආර්ය මාර්ගයේ ඒ විදිහට කරන්නේ නැතුව අපිට සීලයක් අවශ්‍ය නැහැ, සමාධියක් ඕනේ නැහැ, ඕනේ ඕනේ වෙලාවට එන දෙයට හිත යොදන්න බලනවා කිව්වට ඒක වෙන වැඩක් නෙවෙයි. මේ පුද්ගලයා මුලින්ම කය වශයෙන් වචනේ වශයෙන් තැන්පත් වෙන්න ඕන. හැකි තාක් දුරට මේ කායික අනවශ්‍ය ක්‍රියා අඩු කරලා දාන්න ඕන. වචනේ අනවශ්‍ය වචන අඩු කරලා දාන්න ඕන. අඩු කරලා නොකර බැරි ක්‍රියා, නොකර බැරි වචන ටික පාවිච්චි කරමින් සීලේ හැසිරෙන්න ඕන. වාරිත්‍ර සීලය, වැරීම කරන්න ඕන. ඊගාවට එකම අරමුණේ හිත නැවත නැවත යෙදවීම කියනා වූ සමාධිය දියුණු කරන්න ඕන. අන්න සමාධිය දිනු කරපු කෙනාට ධර්මාරම්මන හැසිරීම තුළින් ප්‍රඥාව පහළ වෙනවා. ඇහැ දකින්න වෙලාවේදී ඇහැට හිත යොදා ගන්න තරම් හිතේ වැඩ ගන්න පුළුවන් තත්යක් ඉන්ද්‍රිය ධර්ම වල වැඩිවීමක් සිද්ධ වෙනවා. අන්න එවැනි කෙනාට මාර්ග සත්‍ය කියන එක දවසින් දවස දවසින් දවස වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ පුද්ගලයා දන්නවා යම් අවස්ථාවක කෙනෙක්ගේ ශ්‍රද්ධාව පිළිුණා නම් මගේ මේ ශ්‍රද්ධාව පිළිුණා ඒක තනවා වඩා ගත යුතුයි කියලා ඒ පුද්ගලට වැටහෙනවා. ඒ වාගේම වීර්ය යම්සෙලා කඩු වෙලා හිත නින්දටපත් වෙනවා අරමුණු නීරස වෙනවා හිත තනම එක තැන කරකැවෙන්න ගන්නකොට වහාම තේරුම් අර ගන්නවා මේ මගේ මාර්ගයේ අඩුපාඩුවක් මේ වීර්යයේ අඩුපාඩුවක් ඒ නිසා වහවහ මෙනෙහි කළ යුතුයි අරමුණට වඩා වඩා ලං වී බැලිය යුතුයි විස්තර බැලිය යුතුයි කියලා ඔන්න වීර්ය දිනු කරගන්න බලනවා මේ වීර්ය දිනු කරගෙන යනකොට සතිය වැඩෙනවා යම් කිසි වෙලාවක අසතිමත් වම තියෙන වෙලාවේ දකුණ කියනවා දකුණ තියෙන වෙලාවේදී වම කියනවා පිම්බීම බලන වෙලාවදී හැකිලීම මෙනෙහි කරනවා හැකිලීම මෙනෙහි කරන වෙලාවදී පිම්බීම බලනවා අන්න ওই විදිහේ උතුර දකුණ දෙක මාරු වෙලා වැඩ කරන වෙලාව වෙනකොට තේරුම් අරගන්නවා සතිය නැතිකම කියලා ඒ නිසා ඒ පුද්ගලයා සතිය වැඩිවීමට අවශ්‍ය දේවල් කරනවා මේ මාර්ගය තනා ගැනීම ඒ වගේම සමහර වෙලාවට සමාධිය විසිරී යනවා බොහෝ යෝගාවචරයන්ට වෙන දෙයක් තමයි දවස පුරාම මේ යෝගි භාවනා කටයුතු කරනකොට හවසට කායික වීර්ය අඩු වෙනවා එතකොට හිතේ විසිරී යාම වැඩි වෙනවා. එතකොට යෝගාවචරය එක්කෝ බාහිරයේ දොස් දකිනවා මේ ස්ථානේ හොඳ නෑ මෙතන සීතල වැඩි, ගොම්මන වැඩි, හුලං වැඩි, සීතල වැඩි මොන හරි කියලා. නමුත් යෝගාවචරය තේරුම් අරගන්නවා නම් මෙතන වෙලා තියෙන්නේ හිතේ එකලස් ගතිය, හිතේ යොමු වෙන ගතිය අඩු වෙලා විසිරී ගිහිලා තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගැනීම තමයි ප්‍රධානම දේ. අද අපිට මේ විසිරී යන හිතක් විසිරී යන ශරීරයක් තියෙද්දිම ඕන මේක තේරුම් ගන්න. ඒ නිසා මේ විසිරී ගිය හිත ලොකු ආහාරයක්. ඒක තේරුම් අරගත්තට පස්සේ යෝගාවචරය කරන්න ඕනේ. පරියන්කේ හිත සන්තුන් කරගන්න බැරි නම් සක්මනක යෙදෙනවා. සක්මනේ යෙදিলা කායික වීර්යයක් ටිකක් නැගිටලා එන විදිහට යොදවලා ඒ අනුව සමාධිය ඇති කරගන්න තමන්ට සප්පාය ඉරියව පැවැත්වීම තුළින් අර නැති සමාධිය බෝ කරගන්න මාර්ගය දිනු කරගන්නවා. ඒ වගේම යම් කිසි අවස්ථාවක ප්‍රඥාව නැතුව යනවා. මොකද්ද ප්‍රඥාව නැති වෙනවා කියන්නේ? අරමුණ හොඳට පැහැදිලි වෙනවා. හිත තැම්පත් වෙනවා. නමුත් අරමුණේ එකම දෙයයි දකින්නේ ආයමත් පිම්බීම ආයමත් හැකිලිම ආයමත් පිම්බීම ආයමත් හැකිලිම කියලා ඔන්න නීරස භාවය ඇති වෙන්න පටන් අර ගන්නවා මේක යෝගාවචරයට අහුනේ නැත්තම් යෝගාවචර තේනවා ගුරුවරයා කියපු නිසා උපදේශ නිසා මේ නැවත නැවත කරුවට මේකේ බලන්ත දෙයක් නැහැ ඊගාවට මේකෙන් පස්සේ මොකද කරන්න ඕන කියලා උපදේශක් විජාට ගිහිල්ලා ඉල්ල ගන්න ඕන කියලා අර කරගෙන යන අස්පනා පිට පේන දේ தත්වේ වැටහල් තේරුම් අරගන්න නැතුව ඉක්මන් වෙනවා. ඉක්මන් වෙලා කල්පනා කරන්න පටන් අර ගන්නවා මොකක් හරි වැරදිලා තියෙනවා. කොහොම හරි මේ ගුරුවරයන් මේ උපදේශ හදා ගන්න ඕනේ කියලා කල්පනාවේ නිමග්නමන්ට ගියාම ප්‍රඥාව තියා සමාධිය තියා සතිය තියා වීර්යය තියා ශ්‍රද්ධාවත් ඇති වෙනවා. ශ්‍රද්ධාවත් දුරවල වෙනවා. ඒ නිසා යෝගාවචරය හිත තැන්පත් කරගැනීම බලලා සමාධිගත කරගත්තට පස්සේ එතනදී ඉදිරිපත් වෙන සෑම දෙම මාර්ග සත්‍යයට ආහාරයක් වෙන බව තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ Tamanට පේන ඒකාන්තයෙන්ම Taman අත්දකින්නේ උසස් කරලා උතුම් කරලා ගෞරව කරලා සලකන්න ඕනේ. එතකොට මේ පුද්ගලයාට ඒ දේවල් ඉක්මවා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒ ඒ පිළිබඳව අයිතිවාසිකමක්. මට මේ දේ වුණොත් මේ දේ කරගන්න පුළුවන්කම තියෙනවා කියන සෑම දෙයකටම උත්තර Taman තුලින් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මාර්ග සත්‍ය පිළිබඳව දවසින් දවස Tamanටම වැටෙන්න පටන් අර ගන්නවා. මම අසවල් ಜಾති චරිතයක්. අසවල් තැනදී මට තරහා යනවා. අසවල් තැනදී මට කැමැත්ත පහළ වෙනවා. ඒකට කරන්න තියෙන්නේ ඒ දේවල් වෙනස් කරන එක නෙවෙයි. Taman පුළුවන් තරම් ඒ අවස්ථාවේදී කැමැත්ත පහළ වෙන හැටි, කැමැත්ත පවතින හැටි, කැමැත්ත නැති වෙන හැටි අකමැත්ත පහළ වෙන හැටි අකමැත්ත නැති පවතින හැටි අකමැත්ත නැති වෙන හැටි විදිහට අස්පනා පිට අස්පනා පිට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගුරුවරයාට ඒ යෝගාවචරය බරක් නැති තත්ත්වයටපත් වෙනවා. කිසියම් කෙනෙකුට චෝදනා එල්ල කරන්නේ නැති නිවිච්ච පුද්ගලයා බවටපත් වෙනවා. ඔහු ක්‍රමක්‍රමයෙන් තමන්ගේම ගුරුවරයා බවටපත් වෙනවා. හික්මෙච්ච පුද්ගලයා බවටපත් වෙනවා. එවැනි කෙනා මාර්ග ඥානයේ දිනු කරන පුද්ගලයා බවටපත් වෙනවා. එහෙම නැතුව දකින්න දකින්න දෙයට අති සාමාන්‍ය කියන හොස්ස ළඟින් මැස්ස යන්න බැරුව පොඩ්ඩක් දැකපු ගමන් ඒකට ඡා ගහණ්ඩයි කතා කරණ්ඩයි චෝදනා කරණ්ඩයි පටන් අරගත්තොත් අපි ක්ෂණේ පන්න ගන්නවා ලද අවස්ථාව වැඩ නොගෙන අනුන්ගේ දොස් දකින්න තත්ත්වයටපත් වෙච්චාම මාර්ගයේ ඈත් වෙන්න පටන් අර ගන්නවා. ඒ පුද්ගලයා එවැනි මාර්ගයෙන් ඈත් වෙන පුද්ගලයා කොහොම ඉක්මනින් ශ්‍රද්ධාව පිළිගෙන ජාති පුද්ගලයා බාටපත් වෙනවා. අනුන්ගේ විවේචන බොහෝම අධික පුද්ගලයා බාටපත් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා තුළ වැඩිවීමක් වැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනන්ත හොඳ කෙටි ක්‍රම හොයමින් ඇවිදිනවා. නමුත් එකම ක්‍රමයකින්වත් වැඩ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මොකද ආපු ඉදිරිපත් වෙච්ච අරමුණ හසුරවා ගන්න හැටි දන්නේ නැහැ. ඒකට හේතුව මධ්‍යස්ථ අරමුණ හැසිරීමේ පුහුණුවක් නැහැ. ඒ විදිහට තමයි මධ්‍යස්ථ අරමුණක් නිවේදේ පවතින අරමුණක් පුහුණු කිරීමෙන් තමයි අමාරු දුෂ්කර අවස්ථාවකදී හිත එකලස් කරගෙන ඒක භාවනාවට නගා ගන්න පුළුවන් වෙනවා. එතකොට මාර්ග සත්‍ය වැඩෙනවා. මේ විදිහට දුක්ඛ සත්‍යයේ වශයෙන්, සමුදය සත්‍යයේ වශයෙන්, නිරෝධ සත්‍යයේ වශයෙන්, මාර්ග සත්‍යයේ වශයෙන් අවිද්‍යාව හිතේ පහළ වෙන සංසාරිකයි අපි මේ ගත කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් මේ විශාල ගැටලුව විසඳගෙන තේරුම් අරගෙන විශාල පාරමිතා ශක්තියකින් විශාල අදිෂ්ඨාන ශක්තියකින් බෝධිසත්ව පාරමිතාවෙන් මේක තේරුම් අරගෙන මහා කරුණාවෙන් අනික්යත්තන්ට උපදෙස් දෙන්නේ මේ සංසාරෙත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා නෙවෙයි. මේ සංසාරයේ බව තේරුම් ගැනීමෙන් තමයි අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සංසාරයේ සුබ පැත්ත සුබ පැත්ත වශයෙන් තේරුම් ගන්නවා. දුක් පැත්ත දුක් පැත්ත වශයෙන් තේරුම් ගන්නවා. මේ තේරුම් ගැනීම තුලින් අවිද්‍යාව විවේලේ පවතිනා වූ මේ අවිද්‍යාව දුරු කර ගැනීම තමයි කෙලෙස් වටය. නැත්නම් කෙලෙස් සිඳ ගැනීමේ දුරු කර ගැනීමේ මූලිකම ප්‍රයත්නය. මේ කෙලෙස් සිඳීම නැත්නම් මේ අවිද්‍යාව සිඳීම දීර්ඝව සිද්ධ වෙන්නේ නැහැ. යම් වෙලාවක පූර්ණව සතියෙන් ඉන්නවනම් හරියට අරමුණට මුහුණ දීලා හරියට අරමුණ එල්ල වෙලා එහි නැවත නැවත මෙනෙහි කිරීම මානසිකාරය යොදවනවනම් ඒ හිතේ නෑ අවිද්‍යාව. ඒ හිතේ තියෙන අරමුණ ඇති හැටියෙන් දැක ගැනීමේ විද්‍යාව. අන්න ඒ ක්ෂණය තුල තදංග වශයෙන් ඒ පුද්ගලයා කෙලෙස් ප්‍රහාණය කරනවා. මේ විදිහට සංසාරය පුරා ඝන බහලව පැතිරී යන මහා කෙලෙස් ධාරාව ඒ පුද්ගලයා හදියට අර නීල මහා යෝධයා යගදාවෙන් මහා සාගර දෙබෑ කරා වගේ එක ක්ෂණයකට කපලා දානවා. නමුත් ඊට වඩා වේගයෙන් නැවත අරක වැගෙනවා. මොකද අපේ සතිය දුරදිග නොවන නිසා අපේ සතිය කල් නොයවන නිසා ඒ නිසා මේ තදංග වශයෙන් අවිද්‍යාව දුරු කර ගැනීමේ වැඩපිළිවෙලේ වැඩ කරන ඇත්තන්ට ඒ අවිද්‍යාව දුරු වීමෙන් ලැබෙන ආනිසංසය කියනා වූ යථාභූත ඥානය ඇත්ත ඇති හැටි දැනීම සිද්ධ වෙනවා යම් කිසි කෙනෙක් මේ ඇත්ත ඇති හැටි දැනගත්තා නම් උදාහරණයක් විදිහට පිම්බීම හැකිලිම දිහා දිගට බලා ඉන්නකොට ඒ පිම්බීම දුර්වල වෙලා සියුම් වෙලා තුනී වෙලා අඩු වෙලා යන බව හොඳට හිතේ වැටහිලා තියෙදි කවදාකවත් ඒ පිම්බීම දිහා තෘෂ්ණාවක් ඇති වෙනවද කියලා එහෙම බලන්න. ඒ වාගේම පිම්බීම මේක නිසායි නමුත් හැකිලිම හොඳයි කියලා හැකිලිම කෙරේ තෘෂ්ණාවක් ඇති වෙනවද බලන්න කවදාකවත් එන්නේ ඕනම දෙයක් ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම් ඒ පුද්ගලයාට තියෙන්නේ ඒ පිළිබඳ විරාගයයි ඒ පිළිබඳව දියාරු වෙන ගතියයි වර්ණයේ සිඳී යන ගතියයි නැතුව වර්ණ ගන්න වෙලා ආස කරන ගතිය නෙවෙයි මේක දකින්න දකින්න සෑම අරමුණකටම භාවනාවට නගා ගන්නා සෑම අරමුණකටම සත්‍යයි එහෙමනම් යථාභූත ඥානයේ යම් තැනක පහළ වෙනවා නම් ඒ පහළ වීමට අදාළ වෙන අරමුණ සස්තුෂ්ණාවෙන් බදා ගැනීමක් නැහැ. මේක මට වේවා කියන හැඟීමක් නැහැ. දැකීමෙදිත් මෙච්චරයි. ඇහිීමෙදිත් මෙච්චරයි. ආග්‍රහණයේ රස බැලීම ස්පර්ශය හිතවිලි කියන මේ සෑම දෙයක්ම අපි මෙතෙක්ල් නොදැක්ක නිසායි මෙතෙක්ල් නොදකින්ට උත්සාහ කරපු නිසායි අපිට මේ තෘෂ්ණාව ඇති වෙනව නම් ඇති වෙන්නේ ඒ නිසා යම් කිසි දෙයක් ඇති විදියට දකිනවා නම් ඒ පුද්ගලයා තුළ තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ පුද්ගලයා ඒ දේ ලබා ගන්න ව්‍යාපාර කරන්නේ නැහැ. ඒ දේ ලබා ගන්න සැලසුම් හදන්නේ නැහැ. ඒ සැලසුම් හදලා කවුරු නැතුණත් මම ඉස්සර වෙලා මේක ලබා ගන්න ඕනේ කියලා කවදාකවත් යෝගාවචරය පින්වීම ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. හැකිලිම ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔසවීම, යැවීම, තැබීම කරන වෙලාවදී එසවීම තව මට වේවා කියලා කල්පනා කරන්නේ නැහැ. යැවීම වේවා කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම යැවීම නොවේවා කියලා කල්පනා කරන්නේ නැහැ. හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වෙන්ව පවතිනවා. මේ නිසා හිතේ පිරිසිදු බව ඇත්ත ඇති හැටියෙන් දැකීම යලි යලි ප්‍රකට වෙන්ත වෙන්ත කෙලෙස් වටය තදංග වශයෙන් ඒ ගන්නා උත්සාහයේ තප්පරේ නම් තප්පරයකට විමුක්තියක් ලබනවා ප්‍රහාණයක් ලබනවා ඒ නිසා උපාදානිය නැති වෙලා යනවා මේ අනුව කෙලස් වටේ පිළිබඳව කරුණු කාරණා දැනගෙන අහලා ඒ ක්‍රියාවට නගන ඇත්තන්ට තමන් ගන්න මොහොතක් මොහොතක් පාසා ඒ අවිද්‍යාව වෙනුවට ඇත්ත ඇති හැටි දැකීමත් ඉබේම පහළ වෙන්නා වූ තෘෂ්ණාව වෙනුවට විරාගයත් උපාදානයේ දුරු වී යාම සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන්නේ ඒ ක්ෂණය තුල මේ පුද්ගලයාගෙන් කර්මයක් රැස් රැස් නොවිය. ක්‍රියාහිතක් පහළ වෙනවා. ඒ අනුව ඒ ක්ෂණය සංසාරයට අයිති නැති ක්ෂණයක් බවට පත් වෙනවා. අපි මේ විදිහට මතුවෙන ආ ක්ෂණයෙන් දවස පුරවා ගන්නවා නම් මුලදී අමාරුයි. පුළුවන් තරම් දවස කෑලි කනුව කඩා ගන්නවා නම් පුළුවන් තරම් සතිමත්ව ඉඳලා මේ විදිහේ හිත කෙලෙස් වලින් දුරු කරගෙන තණ්හාවෙන් දුරු කරගෙන උපාදානෙන් දුරු කරගෙන ගත කරනවනේ මේ මොහොතක් මොහොතක් අපි සංසාරයෙන් බයහිද වූ පුද්ගලයන් බාටපත් වෙනවා. ඒ කාන්තෙන් කරකැවෙන කෙලෙස් වත්තෙන් දුරු වෙච්ච පුද්ගලයා ඒ අනුව කර්ම කිරීමෙන් දුරු වෙනවා. හිතෙන් කිසිම දුස්චරිතයක් හෝ සුචරිතයක් වෙන්නේ නැහැ. වචනයෙන් කිසිම දුස්චරිතයක් සුචරිතයක් වෙන්නේ නැහැ. කයෙන් සුචරිතයක් දුචරිතයක් වෙන්නේ නැහැ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම ඒ මොහොත තුළ ඒ ක්ෂණය තුළ ජීවත් වෙන පුද්ගලයෙක් බාටපත් වෙනවා මේ අනුව භාවනා කරන ඇත්තන්ට මේ වට තුන පිළිබඳව අවබෝධය ගැඹුරක් දැක ගන්න පුළුවන් වෙනවා භාවනා නොකරන ඇත්තන්ට මේ දේවල් බොහොම ඈත් වෙනවා තේරුම් කරගන්න බැරි වෙනවා දියසුලියකට අහු වුණ කෙනෙක් වගේ ඇදගෙන පහළට යනවා මේ නිසා තේරුම් අරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ ක්‍රමානුකූල වැඩිමත් සමගම ධර්ම දේශනාවකින් ඇහෙන මේ සුතමේ ඥානය ලංකර ගැනීමෙන් අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නා වූ පුද්ගලයන් වශයෙන් සංසාරයේ කපා දමන්න පුළුවන් වෙන ක්ෂණචන වශයෙන් එහි ආනිසංස දන්නා වූ යතු දිගින් දිගටම මේ දේ කරගෙන යාමෙන් ඒකාන්තයෙන්ම අවසානයේ සියලු කෙලෙස් මුලින් නිරා දමන මාර්ගඵල ඥානෙන් ජයග්‍රහණය කරනවා මේ සෑම සියලු දෙනාටම තමන් කරගෙන යන භාවනාවේ එවැනි මුදුන් පෙතරපත් වෙන්න නියම යථාභූත ඥාන දර්ශනයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම වැඩේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා ඉදිරියටත් මේ වට තුන සම්බන්ධව වැඩි විස්තර දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා ඉත්තාගතාචම්මේවි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බි දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අන්නී සම්පතං පුඤ්ඤ සම්පදං සම්පි භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සෙත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝ